සිරෝමි මහත්මිය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස එහෙනම් ස්වාමීන් ස්වාමීන් වහන්ස මට කරුණු දෙකක් පැහැදිලි කරගන්න අවශ්‍යයි ස්වාමීන් වහන්ස දැන් පුද්ගලයෙක් මරණයටපත් වුනහම දැන් මේ ශරීරය සාමාන්‍ය පොඩි වෙලා එහෙනම් ස්වාමීන් වහන්ස ඔව් දැන් එහෙනම් අර කියාගෙන ගිය ටික මරුණන් පස්සේ මැන්නුවට පස්සේ ස්වාමීන් වහන්සේ අර රස්නයක් වගේ යම්කිසි මේ උෂ් මේ රස්න ගතියක් තියෙනවනේ දැන් ඒ ශරීරේ නැති වෙච්ච මරණයට පත්වෙච්ච කෙනෙක්ගේ එතකොට ස්වාමීන් වහන්සේ දැන් මරණයට පත් වෙනකොට ජීවිත ඉන්ද්‍රිය උප මේ නිරුද්ධ වෙනවානේ නිරුද්ධ වුණාට පස්සේ අර ආහාරජ රූපයි ඍතුජ රූපයි නිසාදේ රස්නේ ඒක පවතින්නේ කර්මජ රූපයි චිත්තජ රූපයි නිරුද්ධත් වෙනව නේද ස්වාමීන් වහන්සේ? ඔව් කර්මජ රූප චිත්තජ රූප නිරුද්ධ වෙනවා. ඒතකොට ප්‍රධාන වශයෙන්ම එහි පවතින එතනින් එහාට ඍතුජ රූප කොටස. එතකොට දැන් මේ විඥානයේ බැහැරවීමත් එක්කලා මෙතන වෙනස්කමක් ඇති වෙනවා. ඒ වෙනස්කමත් එක්කලා තමයි දැන් මුලදී හැම උණුසුමක් තියෙන්න පුළුවන්. හැබැයි ටිකෙන් ටික ඒ උණුසුම අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා ආයෙ සිසිල් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. නමුත් මතු පිටින් සිසිලසක් තිබුණාට ඇතුලෙන් පැසවීම ආදිය සිද්ධ වෙනවා. එතන ස්වාමීන් වහන්සේ අර දැන් අර රූප කලාපයේ කර මැද චිත්තක්ෂණ 49 තුල උපද්දවන රූප කලාප නිරුද්ධ වෙලා නැති නිසාද ඒ தත්ත්වය හටගන්නේ ඒක නිරුද්ධ වෙන කාලේ මෙහෙමයි දැන් ඒක නිරුද්ධ වෙන්න මේක ඇසිපි හෙලන වෙලාවක්වත් ගත වෙන්නේ නැහැ නමුත් ඒක නිරුද්ධ වෙනකොට ආය ආය උපද්දවන ආය ආය උපද්දවන දැන් පුද්ගලයා මරුණයි කියලා කියන්නේ විඥානයේ නිරුද්ධ වීම විතරනේ විඥානයේ නිරුද්ධ වෙනකොට මෙතන කර්මජ රූප හටගන්නේ චිත්තජ රූප හටගන්නේ හැබැයි මේ ආහාරජ රූප ඒක චොට්ටක් වෙනසලා බලන්න ඕන ආහාරජ රූප මරණයෙන් පස්සේ ටික වෙලාවක් ඒක ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක මට ඒක හරියටම පාට කියන්න අදහසක් ඔළුවට එන්නේ නැහැ තව ටිකක් විමසන බලන්නම්. හැබැයි මේ ප්‍රධාන වශයෙන්ම ඍතුජ රූප එතන ක්‍රියාත්මක. දැන් දර කෑල්ලක ඍතුජ රූප ක්‍රියාත්මක වෙන්නේ. ගලක ඍතුජ රූප ක්‍රියාත්මක. ඒ වගේම අර මල කඳේ ඍතුජ රූප ටික ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ඍතුජ රූප බිඳන බිඳන වාරයක් පාසා යලි යලි හටගන්න. ඒ හටගන්නකොට දැන් අර තිලිච්ච උණුසුම ආදී වෙනස් වෙන නිසා තමයි අර රූප කලාප වෙනස් වෙන්න පටන් ගන්නේ.